මජ්ක්‍ධිම නිකායේ උපරිපාණාසකයේ එන මේ දක්ෂිනා විභංග සූත්‍රයේහි දාන දක්ෂිනාවක මහත් කලෙහි මේ පිළිවෙත <clears throat> දේශනා කොට වදාරලා තිබෙනවා. මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍ර ජනපදයේ නිග්‍රෝධාරාම වැඩෙන්නා දවස්වල කල්පනා කළා භාග්‍යතුන් වහන්සේ කුඩා කාලේ ඉපදී හත්වෙනි දවසේ මවකුමිය ස්වර්ගස්ත වුණා එදා පටන් පිළිපෙන්දියේ මමයි බත් කට කෑල්ලේ මමයි. ඇන්දෙයියෙත් නෑල්ලෙත් සතක්කෙල්ලෙත් හෙලිකරියෙත් මමයි. දැන් ශරුවක්ඥන් වහන්සේ බුදු බාටපත් වෙලා ශ්‍රවණක් ගන්න බුදුරජාස් මාලා විහිදෙන බුදු මලින් යුතුව දෙවෙනිමිසින් සහිත සමස්ත ලෝකයාගේ වන්දනීය උත්සමයක් වශයෙන් වැඩෙන මේ මොහොතේදී මගේ යකින්න සීවරයක් කරවා පූජා කරගන්න මේ කියන හැඟීමෙන් කපුකුලුම් දෙන්නලා නූල් කැටලක් වෙදියලා සියවර වස්ත්‍රයක් සම්පාදනය කරගත්තා. එතුමියට තනියෙන් ඒක කරන්න පුළුවන් කමක් නැහැ සුදු සංගවා කරවමින් තමනුත් අත ගැහුවා. තමන්ගේ පිරිසත් එක්ක එක දවසක් මේ කේශ මුදුනේ තියාගෙන ආරාමයේ තැනෙන වැඳ නමස්කාරයෙන් කියා හිටියා ස්වාමීන් වහන්සේ මේක මගේ අතේ සම්පාදනය කරගත්ත සුගත කීවරයක් සඳහා සකස් කර කීවර වස්ත්‍රයක් මාත අනුකම්පාවෙන් මේ පිළිගන්නසේක්වා කියලා තුන් ශරයක් ආරාධනා කළා තුන් ශරේම සරුවක්යන් වහන්සේ ප්‍රතික්ෂේප කළා නිකම් ප්‍රතික්ෂේප කළා නෙමෙයි සංඝේ රෝපණේ දේහි සංඝයේ දෙන්නේ අහංසේන පූජිතෝ භවිෂාමි සංඝෝචේ ගෝතමීන් වහන්සේ මේක සංඝයාට දෙන්නේ. සංඝයාට දීමින් මටත් පූජා කළා වෙනවා සංඝයාටත් පූජා කළා වෙනවා කියලා. ඒලාවේ අනුදමාහිමියන් වහන්සේ පැත්තකින් ඇවිත් වාඩි වෙලා වැඳගෙන කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ගෝතමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ සුළු මෑණියෝ භාග්‍යතුන් වහන්සේ කිරිතවා හදා වඩා පෝෂණය කළ මෞතුමියෝ මෙතුමෙක් අනුකම්පාවෙන් මේ සීවරයේ ශාස්ත්‍රයේ පිළිගන්නේ නැනව කිව්වා. එරේනාලි ශරුවඥන් වහන්සේ දිග දේශනයක් පැවැත්වුවා. මහා ප්‍රජාපතියේ ගෝපීන්වන් වහන්සේ ඇතුළු පිරිස පතකින් ඇඳගෙන ඉන්නවා. අනදමාහිමියන් වහන්සේ වැඳගෙන ඉන්නවා, ආගෙන ඉන්නවා. ශරුවඥන් වහන්සේ දේශනා කළ ආනන්දයේ මේ ලෝකයේ තියෙනවා පෞද්ගලික දාන 14ක්. සංඝික දාන 7ක්. දක්ෂිනා විසුද්ධි 4ක්. සංඝික දාන අතුරෙන් පෞද්ගලික දාන අතුරෙන් පළමුවන්නේ බුදු කෙනෙකුන් වහන්සේට දානයක් දීම. දෙවන්න පසේ බුදු කෙනෙකුන් වහන්සේට දෙන දාන. තුන්වන රහතන් වහන්සේට දෙන දාන. හතරවන්න රහත් මාර්ගය සඳහා පිළිපන්නේ කොට දෙන දාන. පස්වන්න අනාගාමීන් වහන්සේට දෙන දාන. සයවන්න අනාගාමී මාර්ගය සඳහා පිළිපන්නේ කොට දෙන දාන. ඊළඟට සකදාගාමීන් වහන්සේට දෙන දාන සකදාගා මාර්ගය සඳහා පිළිපන්නේකට දෙන දාන සෝවාන් ආර්යයන් වහන්සේට දෙන දාන සෝවාන් මාර්ගය සඳහා පිළිපන්නේකට දෙන දාන කියලා 10ක් එතන කියනවා ඊළඟට 11 වෙනි එක බෞද්ධ නොවන ධ්‍යානලාභී තාපසිකනුවට දෙන දානයි 12 වෙනි එක බෞද්ධ නොවන නිත්‍ය පංචශීලයේ රකින්නෙකුට දෙන දානයි 13 වෙනි එක බෞද්ධක් නොවන පංචශීලයක් නැති මිනිසෙකුට දෙන දානෙ 14 වෙනි එක තිරිසංගත සතියකට දෙන දානෙ තිරිසංගත සතියකට ආහාර වේලක් දුන්නොත් මෛත්‍රියෙන් කරුණාවෙන් ආත්ම 100ක් ආජීවර්ණ සැප බල ප්‍රඥාගෙන දෙනවා පංචශීලයක් නැති දුකින් මිනිසෙකුට ආහාර වේලක් දුන්නොත් කල්ප 1000ක් ආයුර්ණ සැප බල ප්‍රඥාගෙන දෙනවා පංචශීලයේ රකින්න බෞද්ධ බෞද්ධ නොවන කෙනෙකුට ආහාර වේලක් දුන්නොත් ආස්භාව දසදහස් ආයු වර්ණ සස බල ප්‍රඥාගෙන දෙන බෞද්ධ නොවන තාපස කෙනෙකුට ආහාර වේලක් දුන්නොත් ආත්මභාව කෝටි ලක්ෂයක් වාර ආයු වර්ණ සස බල ප්‍රඥාගෙන දෙනවා ඉසරණගත බෞද්ධයාගේ පටන් සෝවාන් මාර්ගය සඳහා පිළිපන්නේ කොට දෙන දානයේ ආත්භාව අසංකේයයක් වාර ආයු වර්ණ සැප බල ප්‍රඥාගෙන දෙන්නේ. ඊට වැඩි සෝවාන් ඵලයටපත් වූයෙකුට දෙන දානි. ඊට වැඩි සකදාගාය මාර්ගයට තෙන් පිළිපන්නෙකුට දෙන දානි. මේ එකින් එක තේල තේලට ගිහිල්ලා සරුවත්යන් වහන්සේ දෙන දානි සීලම පෞද්ගලික දානයන්ට වඩා අග්‍රයි ශ්‍රේෂ්ඨයි උත්තමයි. ආදා දුන්න අසංකේය වාර අප්‍රමේය වාර ආනිසංස ගෙන දෙනවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන ආනන්දයේ මේ පෞද්ගලික දාන සියල්ලට වඩා සංඝ ආරමුණු කොට දෙන දානය මහත්ඵලයි. ඒ නිසංගික දාන වරහසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ නැඳ වාඩි කරවලා වික්ෂු සංඝයාටයි වික්ෂුණී සංඝයාටයි උපතෝ සංඝයාට දෙන සංඝික දානයක් දෙනවා. බුදුරජාණන් වහන්සේ නැති විටක වික්ෂු වික්ෂුණී උබේ සංඝයාට දෙන සංඝික දානයක් තියෙනවා. වික්ෂුන් වහන්සේලාට පමණක් සංඝික දානයක් දෙනවා. වික්ෂුණීන් වහන්සේලාට පමණක් සංඝික දානයක් දෙනවා. වික්ෂුන් වහන්සේලාගෙන් මෙපමණයි කියලා ගණනක් ඇතුවත් වික්ෂුණීන් වහන්සේලාගෙන් මෙපමණයි කියලා ගණනක් ඇතුවත් දෙන සංගීත දානයක් දෙන. වික්ෂුන් වහන්සේලාට පමණක් වික්ෂුන් වහන්සේලා මෙපමණයි කියලා වෙන්කර වෙන සංගීත දානයක් දෙන. වික්ෂුණීන් වහන්සේලා මෙපමණයි කියලා ගණනක් ඇතුව වෙන්කර වෙන වික්ෂුණී සංඝයාට දෙන සංගීත දානයක් තියෙනවා. වෙන සංගීත දාන වාර ඔක්කොම හතක් තියෙනවා. ශීලවන්ත ගුණවන්ත සංඝයා පමණක් නෙමෙයි අනාගතයේදී කාසාව කණ්ඩක කියන විසිල් භික්ෂූන් වහන්සේලා වුණත් ඉන්න කාලෙක සංඝයාගේ ගුණ සිහි කරලා සිත පිරිසිදු කරගෙන සංඝික දානයක් දුන්නොත් මහත් කල වෙන බව පහදා දුන්නා. හැබැයි ඒ කාලේ හිත හදාගන්න සමතෙක් නෑ කියන එකක් සඳහන් වෙනවා. ඊළඟට දක්ෂනා විසුද්ධි හතරක් දේශනා කළා. පළවෙනි දක්ෂනා විසුද්ධියේ දායක පක්ෂයේ ශීලවන්තයි. දාන වස්තුව ධාර්මිකයි. හිතේ ශ්‍රද්ධාව නුවණ තියෙනවා. නමුත් පිළිගන්න අය ශීලයක් නැහැ. ඒ කියන්නේ කිරිසංසකේ නැත්නම් දුසීල් මිනිස්සේ ඔය වාගේ ශීලයක් නැති කෙනෙකුට ආහාරයක් හරි යම් කිසි දෙයක් දෙනවා. එතකොට මේ පරිත්‍යාගය තමන්ගේ පැත්තෙන් විසුද්ධියට පත් වෙනවා මහත්ඵල වෙනවා. ඒක සුදු මහ රාජ්‍යරෝ දන් දුන්නේ එහෙමයි. එකතුරු මහ රජුලෝ දන් දුන්නේ සිල්වතුන්ව සොයාගෙන නෙමෙයි. ඇලියාතා දන් දුන්නේ කලිගුරකින් ආව ශීලයක් නැති බ්‍රාහ්මණයන්ට. නමුත් පොළොව කම්පා වෙන තරම් ශීල ඒ දානේ මහත්ඵල වුණා. සත්‍ය සතික මහා දානි දුන්නේ ලක්ෂ කෝටි ගණන් දුගී මන්ගේ අසරණ අනාථයන්ට. උන්වහන්සේගේ චේතනා පිරිසිදු නිසා මහ පොළොව කම්පා වුණා. නෙද්දකවනේ දරු දෙන්නා දන් දුන්නේ සිල්ලෙකුට නෙමෙයි ජීවිතක බ්‍රාහ්මණයාට මහ පොළොව කම්පා වුණා. ඔය වේගේ අවස්ථාවල සඳහන් වෙනවා දායක පක්ෂයෙන් දානේ මහත්ඵල වෙනවා. අනිත් එක දායක පක්ෂයේ ශීලවන්ත නැහැ. දාන වස්තුවක් ධාර්මික නැහැ. හිතේ ශ්‍රද්ධාවක් නොනක් නැහැ. ලබන්නේ ශීලවන්තයි. එතකොට ශීලවන්ත ප්‍රතිග්‍රාහකයන් වහන්සේගේ පැත්තෙන් මේ දානේ මහත්ඵලයි. ලංකාවේ කැලණිගම අශෝබඩ ඉඳලා තියෙනවා බිලිය වැද්දෙක්. අවුරුදු 55ක් මේ පුද්ගලයා බිලි බෑනේ පාපේමයි කෙලි. ඒ අතර කාලකුමන කියන රහතන් වහන්සේ පිරිසුඳා වැඩිහාම වාර තුනක් මේ බිලිය වැද්දා දන් දීලා තිබුණා පින්ද පාත දානේ. මොහුගේ අවසාන දවසේ මරණ සාසන්න මොහොතේදී 55 අවුරුද්දක් තුළ ඒ ප්‍රාණඝාත අකුසලයේ අමතක වෙලා තුන්වරක් කාලකුමන සාතන් වහන්සේ පින්නපාතයේ පිළිගැනීමේ සිහිරලා සුගතියකට ගියා. ඒ වාගේ ප්‍රතිග්‍රහ කුසල්සේ පැත්තෙන් ඒ දානේ මහත් ඵල වෙනවා. තුන්වෙනි එක දායක පක්ෂේන සීලවන්ත නැහැ. දාන වස්තුවක් පිරිසුදු ධාර්මික නෙමෙයි. සිතේ ශ්‍රද්ධාව නොනත් නැහැ. ලබන්නොත් සීලවන්තෝ නෙවෙයි. එමනම් මේක දෙපැත්තෙම අල්ප ආනිසංස ගෙන දෙන තුන්වෙනි දක්ෂනා විසුද්ධියයි. ඒක සියල්ලෙන් සියල්ල දුර වෙලයි. දැන් මේ ගාථාව සඳහන් වුණේ හතරෙනි දක්ෂිනා විසුද්ධියයි. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලබ්ධං සුඛසන්න චිත්තෝ අදිසද්ධං කම්මඵලං උලාරං සංවේදානං විපුල ඵලං දූමි දායක පක්ෂේ සීලවන්තයෝ සීලවා සීලවන්තේසු දදාති දානං ප්‍රතිග්‍රාහක පක්ෂය සීලවන්තයි ධම්මේන ලද්දා දැහැමින් ලැබුණු දාන වස්තුවක්ම දන් දෙනවා. එවාගෙම සුපතන්නේ සිත්ෝ තුනුරුවන්ගේ ගුණස්කන්ධය සිතේ දරාගෙන මේ පැහැදීමෙන් දාන දෙනවා. අභිසද්ධාං කම්මඵලං උලාරං දාන දක්ෂිනාවේ ලෞකික ලෝකෝත්තර ආනිසංස නුවණින් පිළිගෙන දාන දෙනවා. සංවේදාන විපුල ඵලන්ති භූමී අර සීලම දානයන්ට වඩා එම දානේ මහත්ඵල දානයකයි දේශනා කරමි. මේකයි බුදුරජාණන් වහන්සේ ගාථාවෙන් දේශනා කළේ. එතන කරුණු පහක් තියෙනවා දානේ මහත්ඵල වීමේ කරුණ. තමන් සීලවන්ත වීම, ධාර්මික වස්තුවක්ම වීම, හිතේ ප්‍රසාදයේ ඇතිව දාන දීම, ආනිසංස දක්නා නුවණ අවදි කරගෙන දාන දීම සහ ප්‍රතිංගාපකක්ෂේ සීලවන්ත වීම. මේ බුද්ධ ශාසනය කරන පින්කම් මෙන්න මේ විදිහේ කරුණු පහකින්ම සමන්විත වෙනවා. භික්ෂුන් වහන්සේලා සීලවන්ත වුණා නම් තමන සීලයක පිහිටා සිල් රකිනවා නම් තමන් මේ දාන වස්තුවක් ධාර්මික නම් සත්නාත්‍රේ ගුණ සිහිපත් කරමින් සිටේ ප්‍රසාදයෙන් යුක්ත නම් ආනිසංස දාක්නා නුවණින්ද යුක්ත නම් ඒ කරුණු පහ විශේෂයෙන් මේ බුද්ධ ශාසනය තුළ කරන පින්කම් තුළ පවතිනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශනයේ මේ දේශනයේ පැවැත්ති වෙලාවේ මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේටත් අනගමහිමියන් වහන්සේටත් මේ බුදුරජාන් වහන්සේ කළ ප්‍රකාශනයේ වාස්තේ ප්‍රතික්ෂේපය හොඳට තේරුණා. දැන් මේ කීවරය බුදුරජාණන් වහන්සේ උදෙසා සංකප් කරනද බුද්ධ පූජා පින සම්පූර්ණයි. ඊළඟට මේක සංඝයාත පූජා කිරීමෙන් සංඝ පූජාමය පිනක් ලැබෙනවා. අන්නේ ජාකාර ආනිසංසය ලබා දෙන පිණිසයි එදා ඒ කීවර වස්ත්‍රයේ සරුවක්යන් වහන්සේ සංඝයාට දෙන්න කියලා නියම කෙලෙස්. ඉතින් භාග්‍යතුන් වහන්සේ නියම දේශනා කළ කරන්න යෙදුනේ කරන පින්කම් මහත්ඵල කර ගැනීම පිණිසයි. විශේෂයෙන්ම පිරිසංගත සතේවට උනත් ආහාර වේලක් දෙනකොට හිත පිරිසිදුෙන් දුන්නා නම් තමන්ගේ පැත්තෙන් ඒක මහත්ඵල වෙනවා. දැන් ගෙදර පූසෙක් හදනවා නම් මේ පූසට කෑම දෙන්නේ නියෝ අල්ලත්වා කියලා එහෙම නෙමෙයි. මේ පූසා ගැන නුවණ හසුරුවනවා. මේ තෝසා කියන්නේ පෙර જાති හොඳ මිනිසෙක් වෙන්න ඇති. සත්‍විත රජ කෙනෙක් වෙන්න ඇති. ශබ්දේව රජ වෙලක් වෙන්න ඇති. බඹලුවක් වෙන්න ඇති අනන්ත වාරවල. සංසාර දෝෂේ නිසා දැන් හතර දාසෙන් ඇවිගෙන දුටු දුටු කුඩා සතුන් දැහැගන්න අවාසනාවන්ත තිරසන් සතෙක් වෙලා ඉන්නවා. මමත් අනන්ත වාණ මේ වගේ පූසන් වෙලා ඉඳලා තියෙනවා. මතුවටත් වෙන්න පුළුවන්. ඒ නිසා මම මෛත්‍රියෙන් කරුණාවෙන් මේ සතාට සෑම එකක් දෙනවා මොහොත දිව්‍ය ඖෂධයක් වැනි වෙලා කුසාසිත පහළ වේවා සුගතියක් වේවා කලමිනිතරන් ලැබේවා සසර දුකින් මිදී නිවන් දකේවා කියලා සසාට කැම ටිකක් දෙනවා පොතින්ම තමන්ගේ සිත ඥාන සම්ප්‍රයුක්තයි එවාගේම ශ්‍රද්ධාවක් තියෙනවා පූජා කරේ ශ්‍රද්ධාව නෙමෙයි ආනිසංසකරයේ පිළිගැනීමේ ශ්‍රද්ධාව එවන්නේ පරිත්‍යාගයක් කරනවා ධර්මිකව එතකොට මේ කුඩා සතරගෙන දේ පවා මහත්ඵල වෙනවා. බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා සෑම අනුභව කරලා අසශෝදලා, භාගිනේ ශෝදලා, බඳු ශෝදලා ඉවත දාන කොට මේ කාණුවල, නිදුල් වල, තැන් තැන් වල ඉන්න කුඩා සතුන් මේ ආමිෂ රසය නැත්නම් නිදුල් රසය සතුටින් කෙරේවා කියලා දානවා. එතකොට ඒකත් ආංශන්ත දෙන ආත්ම භාව 100ක් ආනිසංස ගැන දෙන දානයක් වෙනවා කියලා සඳහන් වෙනවා. ඒ තරමට බුදුරජාන් වහන්සේ අපට උපදෙස් කියලා තියෙනවා හැම වෙලාවෙම කරන කියන හැම කටයුත්තකදීම හිත පිරිසිදු කර ගැනීම සඳහා සතිමන්ත වේකේ කියන උපදේශය. ඉතින් ඒ අනුව සලකා ගන්න බොහොම සනසෙන්නට ඕනේ. පින්වත් ඇමතිතුමා රාජ්‍ය පින්වත් එම මේ නෝනා මහත්මියක් විතර දහසක් වැඩ කටයුතු රාජකාරිය ඇතුව නමුත් අද මේ දවසේදී වෙන් කරගෙන මේ මහා පින්කම සංවිධානය කරගත්තා. මේක ශ්‍රද්ධාවෙන් නුවණින් කරගන්නා පින්කමක් ආශිර්වාද කරපු පින්කමක් එනිසා මා උයන ආරණ්‍ය සේනාසනයේ සිට සංඝ රත්නය වැඩම කරවා ගත්තා එවාගෙම දැන් වඩින ඇති දැන් වඩින ඇති මග බලාගෙන මේ දාන වස්තු සංවිධානය කරගත්තා සංඝ රත්නයේ දුටු කෙනෙක් සිටේ පැහැදීමක් ඇති වුණා අපට ලොවේ ලෝක දාසුව නෙලා ගැනීමට හේතුනේ පින්කසක් අපේට වඩිනවා නේද කියන ඈත අතීතයේ පටන් ගෙන සංඝ පරම්පරාවේ ගුණස්කන්ධයේ සිටින නගාවනේ ප්‍රපාදවා ගත්තා. දෙපාදවා අතුම්පනවා පීවිලියලා වඩා හිඳෙව්වා. බුද්ධ පූජා පැවැත්තුවා. එවාගේම දැන් මේ දාන වස්තු පිළිගන්වා වළඳවා උපස්ථාන සැලසුවා. හිරිකර භාණ්ඩ පූජා කළා. දැන් මේ සීලයක පිහිටා බණ පදයකට සවන් දෙනවා. දාන සීල භාවනා කුසල ක්‍රියා තුනම එතෙන්දි සම්පූර්ණයි. ඒ සියල්ලම සෝමනස සාගත සිතින් සිද්ධ වුනේ. ඥාන සම්ප්‍රයුක්ත සිතින් සිද්ධ වුනේ. දන් දෙන්න කලිනුත් පිටේ සෝමනස සාගතයි ඥාන සම්ප්‍රයුක්තයි. දන් දෙන වෙලාවෙත් එසේමයි, දන් දීලා අවසානයේත් එසේමයි. තුන් අවස්ථාවම ඒ විදිහට පැහැදිලි බැවින් මැද අවස්ථාව උත්කෘෂ්ටයි. ඒකට කියනවා ත්‍රි හේතුක උත්කෘෂ්ට කුසලයේ කියලා. ඒකෙන් ලැබෙන ආනිසංස විශේෂයි. ත්‍රි හේතුක උත්කෘෂ්ට කුසලයෙන් තමයි උත්කෘෂ්ට විපාක ලැබෙන්නේ. මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් වටිනා උතුම් ජීවිතයක්. දේවත්වයට ගියත් උතුම් ජීවිතයක්. ලැබෙන සම්පත් උතුම් සම්පත්. එවාගේම ඒකෙන් බලාපොරොත්තු වෙනවා නම් ධ්‍යාන සමාපත් ඒවත් උපදවා ගන්න මේ ත්‍රිහේත උත්සවක කුසලයේ හේතු වෙනවා මාර්ගපාණවන් ලබන්න උත නිශ්‍රේ වේදුවා ඒ ත්‍රිහේත උත්සවක කුසලයේ ඇතුලේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පවතිනවා එතන තියෙන ප්‍රඥාව සම්මා දිට්ඨියයි එතන තියෙන විචාරකය සම්මා සංකල්පනාවයි. ඒ හිතේ තියෙන වීර්යය සම්මා වායාමයයි. ඒ හිතේ තියෙන සතිය සම්මා සතියයි. ඒ හිතේ තියෙන එකඟත්වය සම්මා සමාධියයි. කුසල් කිරීමේදී පාවිච්චි කරන වචන මුසාවාදෙන් තොර වචන, ඒ කිසිම වචනෙන් තොර වචන, කිසි වචනෙන් තොර වචන, පරිස වචනෙන් තොර වචන සම්මා වාචාවයි. ඒ කුසල ක්‍රියා සඳහා අපේ කය කයෙහිත් මේ ශරීරය යොදවන කොට කය අතපය ශරීරය යොදවන කොට එතන තියෙන්නේ සම්මා සම්මන්තියයි. කුසල් සිතින් ඉන්න වෙලාවෙත් පිරිසුදු බැවින් මේ ජීවත් වෙන මොහොත සම්මා ආජීවයයි. මේ විදිහට පින්කමක් කිරීමෙන් අපි සිද්ධ කරලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් හිතේ දියුණු කර ගැනීමයි. එයින් චිත්තක්ෂණයක් ගානේ කල්ප කෝටි ගණන් සසර යන්නේ තියෙන සංසාර ගමනේ කෙටි වෙලා අපට නිවන සමීප වෙනවා. ඒ සතර ගමන කෙටිවීම දුක්ඛ සත්‍ය අවබෝධ වීමයි. එවාගෙම කල්ප කෝටි ගණන් සතරට යන්නේ තියෙන කෙලෙස් තුනී වේදවා. ඒක සමුදය සත්‍ය අවබෝධයයි. එවාගෙම සිතක් සිතක් ගානේ ආර්ය සත්‍ය මාර්ගාංග වැඩෙනවා. සමාර්ග සත්‍ය අවබෝධයයි. චිත්තක්ෂණයක් ගානේ ශාන්ත නිවනට අපි සමීප වෙනවා. නිරෝධ සත්‍ය අවබෝධයයි. එනිසා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අවබෝධ කළේ ආරි සත්‍ය අවබෝධය දක්වාම සිතූ පැතූ ලෞකික ලෝකෝත්තර සම්පත් නෙලා ගැනීම කුතුම් නිදානයක් පුණ්‍ය නිදානයක් පාරමී නිදානයක් කර්ම නිදානයක් මේ අපවිතෙන් අද දවසේ නිදාන් කරගත්තා කියලා සතුටු වෙන්නට පුළුවන්. එසේ සතුටු වෙන අතර මෙතිකින් මේ රැස්පත් කරගන්නා ලද කුසල සම්භාර ධර්මයේ අද අපි මේ කනසෙනින් ජීවත් වෙන බුදු සසුනේ නොනැසේ නොකෙරෙහි අඳුරු නොවේ අතුරු දාන් නොවේ මොනම බලවේගයකින්වත් යටපත් නොවේ සාගන කාලයේ හිරු සඳු මඩලෙමින් විදුලමින් බබලමින් අපරාධිත විරාජිත වරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකා දීප ධර්මයේ තලයේ බුදු සසුන පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ ශීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් ඒ චිතක ධාරී වෙමින් ධ්‍යාන විඥා මාර්ගඵල ලබමින් සදා මහා ලෝකයේ ලෝකයේ බෙදා දෙන පිණිස අපරස්පර ගන්න කුසල ආශිර්වාද පූජාවක් වේවා කියලා මෛත්‍රී පවත්වමු